පාපේන රමති සුචීති සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් අප වෙත ලැබී තිබෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියේහි සඳහන් වන සෝන සූත්‍රය මේ සෝන සූත්‍රය ඇසුරු කරගෙනයි අද දවසේ ඔබ වෙනුවෙන් දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මෙහිදී අපේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා සියලු සංස්කාර ලෝකයෙහි දෝෂයන් දැකලා උපදි රහිත වූ නිර්වාණ ධර්මය දැනගෙන ස්වල්ප වූද ලාමක දෙහි ඇලෙන්නේ නැහැ කියලා. ඒ වගේම පිරිසිදු පුද්ගලයා පිළිති දෙහි නොයලෙන බවත් අපේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. පින්වත්නි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන අවස්ථාවේදී අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී කච්චායන මහරහතන් වහන්සේ උන්වහන්සේ මේ අවන්ති රට කුරරගර කියන නුවර ප්‍රපාත කියන පර්වතයෙහි වැඩ සිටියා. උන්වහන්සේ මේ ප්‍රපාත කියන පර්වතයෙහි වැඩ වසන කාල සීමාවේදී උන්වහන්සේට උපස්ථාන කරන කැපකරු උපස්ථායකෙක් සිටියා. ඔහු හැඳින්නුවේ සෝන කුටිකන්න කියලා. මේ සෝන උපස්ථායක උපාසකතුමා නිරන්තරයෙන්ම කච්චායන මහරහතන් වහන්සේ ඇසුරෙහි උන්වහන්සේ දේශනා කරන ධර්මය කෙරෙහි පන් යොමු කරලා මේ ධර්මයෙන් කියවන ජීවිත ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරපු උපාසක කෙනෙක්. ඒසා මේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරලා ධාරණය කරගෙන නිතර නිතර මෙනෙහි කළා. මේ විදිහට නිතර නිතර මෙනෙහි කරනකොට මේ උපාසකතුමාට හිතෙනවා මේ කච්චායන මහරහතන් වහන්සේ මේ දේශනා කරන ධර්මය මේ ජීවිත ස්වභාවය පිළිබඳව ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගන්නට නම් මේ ගෘහස්ත ජීවිතයේ ඉඳලා ඒ කටයුත්ත කරන්නට පුළුවන් කමක් නැහැ. ගෘහස්ත ජීවිතේ බොහොම සම්බාධක ඇති තැනක්. එන්න මේ සම්බාධක වලින් මිදිලා පැවිද්ද ලැබුවොත් මේ ධර්මයේ ඊටමත් ඉක්මනින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙයි කියලා හිතිලා කච්චායන මහරහතන් වහන්සේ හමුවට ගිහිල්ලා සමන්ව පැවිදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. කච්චායන මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියත් කච්චායන මහරහතන් වහන්සේ මේ උපාසකතුමාට ප්‍රකාශ කරන්නේ මේ පැවිදි කම කියන එක බොහොම දුෂ්කර ජීවිතයක්. මේ පැවිදි ජීවිතයේදී ඒ ජීවිතය ගත කරන්නට දැඩි උත්සාහයක් තියෙන්නට ඕන. දැඩි වෙහෙසක් දරන්නට ඕන. ඒ වගේම ඒ ජීවිතය ගත කරනකොට යම් යම් කැපකිරීම් කරන්නට තියෙනවා. එතනදී උන්වහන්සේ දේශනා කරනවා පැවිදි වුණාට පස්සේ දිවි ඇතිතාක් එක් වේලක් තමයි වළඳන්නට ලැබෙන්නේ. යාව ජීවං ඒකබත්තං. ඒ වගේම තනිවම තමයි සයනය කරන්නට ලැබෙන්නේ. හුදකලාව නිදියන්නට වෙන්නේ. ඒක සෙයියන්. ඒ වගේම ගෘහස්ථ ජීවිතයෙන් මිදලා භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්නට වෙනවා. ඒ නිසා මේවා ඔබට අපහසු කාරණා. ඔබ ඔබේ ජීවිතයත් එක්ක දැන් සලකලා බැලුවම මේවා ඔබේ ජීවිතයට අපහසු කාරණා. ඒ නිසා සෝන ඔය ජීවිතේම ගත කරමින් නিত্য පංචශීලය රකින්න අතරේ කොහොය උපෝසත සීලය සමාදන් වෙලා ඒ අවස්ථානුකූලව ඒක භක්තව එක වේලක් වළඳලා හරියම සයනය කරලා Brahmachari ජීවිතයක් ගත කරලා කුසල් වඩන්න කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සෝන උපාසකතුමාට අනුශාසනා කළා. මේ අනුශාසනාව ඇසුවට පස්සේ අර සෝන උපාසකතුමාට මේ පැවිදි වීමේ තිබුණු කැමැත්ත නැති වෙලා ගියා. මේ විදියට ටික දවසක් ගත වුණාම නැවත විවේකව මේ ජීවිතය ගැන හිතන සෝන උපාසකතුමාට නැවත මේ ජීවිතයේ සම්බාධක මේවා දැනෙන්න නිවන් මගට පිවිසෙන්නට මේ ගෘහස්ථ ජීවිතය බාධා පමුණනවා කියලා මෙතුමාට හිතෙනවා හිතලා කල්පනා කරනවා නෑ මම මහාන වෙන්නට යන්න ඕන. මහාන වෙලා මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට ඕන කියලා හිතලා ඔහු හිතනවා කේසමස්සුම් ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරයන් පබ්බජෙය්යන්ති පැවිදි වෙන්නට ඕන කොහොමද පැවිදි වෙන්නට ඕන මේ කෙස් රැවුල් ඉවත් කරලා මේ ගෘහස්ස ජීවිතයේදී හඳින්න පළඳින ඇඳුම් පැළඳුම් ඉවත් කරලා කාසාය වස්ත්‍ර හැඳගෙන මේ ගෘහස්ස ජීවිතයෙන් මිදිලා අනගාරී වෙන්නට ඕන පැවිදි වෙන්නට ඕන කියලා තමයි ඔබට කල්පනාව ඇති උනේ. එතකොට පින්වත් ඔබ හැමදෙනාම දන්නවා පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට පළමුව කරන කාරණේ තමයි මේ එස්රැවුල් ඉවත් කරන එක. වර්තමාන සමාජයේ ඔබට ඒ අත්දැකීම තිබෙනවා. ස්වාමින් වහන්සේ නම එස්රැවුල් ඉවත් කරනවා. පැවිදි කිරීමේදී ප්‍රථම කාර්යය ඒක. එතකොට ඒ ගිහිභාවයෙන් මිදුණා කියන බව දැනෙන පෙනෙන කාරණයක් අවස්ථාවක් තමයි මේ කෙස් රැවුල් ඉවත් කරනවා කියන එක. ඒතොර ඒක මේ ගෘහස්ත ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වුණත් හැබැයි ගෘහස්ත ජීවිතයෙන් මිදිලා පැවිදි ජීවිතය ගත කරනකොට ඒක බාධාවක් වෙනවා. මේ කේශ කලාපයක් එහෙම තිබීම. ඒතර මේ කාරණය පිළිබඳව මේ මිලින්ද ප්‍රශ්නයේදී හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබ අහලා ඇති මිලින්ද ප්‍රශ්නය අර නාගසේන කුමාරයා පැවිදි කරන්නට රෝහණ මහරහතන් වහන්සේ නාගසේන කුමාරයාගේ නිවසට වැඩම කරනවා. පාර ගණනාවක් උන්වහන්සේ වැඩම කරනවා. මේ වැඩම කරපු වෙලාවේදී නාගසේන කුමාරයා රෝහණ මහරහතන් වහන්සේගේ ස්වરૂපය දැකලා ඔබ කවුද කියලා අහනවා. ඇයි ඔබ අපේ ස්වરૂපයට වඩා වෙනස් කියලා අහනවා. ඒ වෙලාවේ දුන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා දෙන්නේ මම බුද්ධ ශ්‍රාවකෙක්. මම පැවිද්දෙක්. මේ පැවිද්දෙක්ගේ ස්වરૂපය මෙහෙමයි කියලා නාගසේන කුමාරයාට පැහැදිලි කරලා දෙනවා. ඒ වෙලාවේදී නාගසේන කුමාරයා ප්‍රශ්න කරනවා ඇයි ඔබේ කොණ්ඩය මුඩු කරලා තියෙන්නේ? අපට වගේ කොණ්ඩයක් නැත්තේ ඇයි? ඒ මුඩු කළා තියෙන්නේ ඇයිද කියලා මේ රෝහණ මහරහතන් වහන්සේගෙන් නාගසේන කුමාරයා ප්‍රශ්න කරනවා. ඊට පිළිතුරු දෙන රෝහණ මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ හිසකෙස් නිසා පලිබෝධ හට ගන්නවා. පලිබෝධ කියලා කිව්ව කරදර. එහෙම නැත්නම් හිරිහැර, ගැටලු, මේ කෙස් නිසා හටගන්නා වූ පලිබෝධ දහසයක් පිළිබඳව මේ රෝහණ රහතන් වහන්සේ විසින් නාගසේන කුමාරයාට පැහැදිලි කරලා දෙනවා. එතකොට නිකම්ම මේ කෙස් ඉවත් කරා කියලා කියන්නේ නැහැ. ඒක අපේ ස්වરૂපය කියලා විතරක් කියන්නේ නැහැ. මේ කෙස් ඉවත් කරේ කුමක් නිසාද කියන කාරණය පැහැදිලි කරලා දෙනවා. එතනදි කියනවා මේ දිග කෙස් තියෙනකොට කෙස් රැවිල තියෙනකොට ඒවා අලංකාර කරන්න වෙනවා. ඒවා අලංකාර කරන්නෑම පලිබෝධයක්. ඒ කියන්නේ කරදරයක්. ඒක හිරිහැර වෙනවා Tamanට. ඒසා කෙස් දිගට තියෙනවා නම් අලංකාර කරන්න ඕන. ඒ වගේම ඒ අලංකාර කරනවා වගේම මේ කෙස් සරසන්නට ඕන විවිධ ආකාරයෙන්. ඒකත් පලිබෝධයක්, කරදරයක්. ඒ වගේම මේ කෙස්වල තෙල් ගල්වන්නට ඕන. තෙල් ගල්වලා පිරිමදින්නට ඕන. ඒකත් කරදරයක්. ඒ වගේම ඉස සෝදන්නට ඕන. දිග වරලක් තියෙන, දිග කෙස් තියෙන අයට හිත සෝදනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒක පලිබෝධයක්, කරදරයක්, දුක් දෙන දෙයක්. ඒ වගේම මේ කොණ්ඩේ අලංකාර කරන්නට මල් පළඳින්නට ඕන. ඒකත් පලිබෝධයක්. ඒ වගේම සුවඳ ගල්වන්නට ඕන. ඒකත් පලිබෝධයක්. ඒ වගේම දුම් ආදිය අල්ලලා සුවඳ කවන්නට ඕන. ඒකත් පලිබෝධයක් බව රෝහණ මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අරලු සුණු ගල්වන්න ඕන කියලා තියෙනවා මේ කෙස්වල හොඳ වර්ධනය සඳහා. හොඳ කාල වර්ණ නිරෝගිමත් කේශා කලාපයක් පවත්වා ගන්නට ඒ අවධියේදී අරලු සුණු ගල්වල තිබෙනවා. ඒවා ගල්වන්නට ඕන. ඒකත් පලිබෝධයක්. ඒ වගේම නිල්ලි අඹරලා තෙස්වල ගාලා තියෙනවා. ඒ කටයුත්ත දුක් සහිත පලිබෝධයක්. ඒ වගේම පනාවෙන් තීරන්නට ඕන. දිග වර්ණසක් තියෙනකොට පනාවෙන් පීරනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒකත් පලිබෝධයක්. ඒ වගේම පනාවෙන් පීරනකොට වේදනාව දැනෙනවා. ඒ වේදනාවත් ඉවසන්නට ඕන. ඒ වගේම කොණ්ඩය බඳින්නට ඕන. එහෙම නැත්නම් ගොතන්නට ඕන. අපි කියනවා මුහුලස කියලා කියනවා. උඩට කළා බඳින එක මුහුලස. වරලස. පහලට දිගට දාන එක තියෙනවා. කොණ්ඩය. එතකොට ඒකත් පලිබෝධයක්. ඊළඟට තවත් කාරණයක් උන්වහන්සේ දේශනා කරනවා මේ අන්දම් තබනවා කියලා. අන්දම් තබනවා කියලා කියන්නේ කෙස් කලාපේ අග විවිධාකාරයෙන් අලංකාර කරනවා විවිධ හැඩවලට අලංකාර කරනවා ඒ වගේම මේ කෙස්වල අවුල් හරින්නට ඕන ඊග කේශ කලාපයක් තිබිලා අවුල් ඇති වුණොත් ඔබ දන්නවා මොනතරම් දුකක් විඳින්නට ඕනද මේ අවුල් හරින්නට මොනතරම් කාලයක් ගත කරන්නට ඕන ඒ වගේම හිසේ ඉන්න උකුණන් ඉවත් කරන්නටත් ඕන ඒකත් පරිබෝධයක් එතකොට මෙන්න මේ කියපු කරුණු මෙතන කරුණු 15ක් තුවා Pali Bodha 15ක්. දැන් මේ Pali Bodha 15 නිසාම මොකද වෙන්නේ? හිසකෙස් මේවා සකස් කරගන්නට වෙනවා මේවා නිසාම. එතකොට මේවා සකස් කර ඒවා මේ විදිහට පිළියෙලට සකස් කරගත්තේ නැති වුණොත් ඒ ගැන දුක ඇති වෙනවා. ඒ වගේම මේ විදිහට සකස් කරන්න ගියාම සකස් කිරීමේදී ඇතිවෙන දුක ඇති වෙනවා. එතකොට එතෙන්දී බුදු පියාණන් මේ මේ රහතන් වහන්සේ දේශනා කරනවා ක්ලාන්ත වීම, ශෝක කිරීම, හැඬීම, ඇතැම් විට සිහිමුලාවටපත් වීම ආදී කරුණු කාරණා මේ කේශ කලාපය නිසා ඇතිවෙන ප්‍රශ්න වලින් ඇතිවෙන්නට පුළුවන්කම තිබෙනවා කියලා. ඒ නිසා තමයි පැවිදි වුණාට පස්සේ මේ කේශ කලාපයේ කපල ඉවත් කරන්නේ කියලා මේ රෝහණ මහරහතන් වහන්සේ නාගසේන කුමාරයාට මේ කේශ කලාපයක් නිසා ඇතිවෙන පලිබෝධ ඒ කියන්නේ ජීවිතයේ මේ දුකින් මිදලා භ්‍රමචර්යාව සපුරන කෙනෙකුට කේශ කලාපය නිසා ඇතිවෙන බාධාවක් තමයි මේ විස්තර කළ දෙන්නේ. ඒකට එහෙමනම් අර ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට Tamange මේ කෙස් පිළිබඳව කල්පනා කරලා බැලුවත් මේ කෙස් ටික මොනතරම් දුකක්ද කියන කාරණයක් පැහැදිලි කරගන්න පුළුවන් අපට. ඒතර මොනතරම් අටුකද ඒ දේවල් වලට අත්දැකීම් වලට මුහුණ දෙන එක. ඒ නිසා පැවිදි බිමටපත් වෙනකොට ඒ සඳහා අර කේසයේ කෙස් කලාපයේ වෙනුවෙන් ගත කරන්නට තියෙන කාලයෙන් මිදලා කෙස් ටික ඉවත් කරයින් පස්සේ ඒ පලිබෝධ ටික ඉවත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පැවිද්දටපත් වෙන කෙනා අර ගෘහස්ත ජීවිතයේ හඳින පළඳින දේවල් ඉවත් කරලා කාසාය වස්ත්‍රයක් හැඳගන්න. එතකොට මේ ඇඳුම් ගෘහස්ත ජීවිතයේ ඇඳුම් පැළඳුම් නිසා ඇතිවෙන පලිබෝධ අනන්තයි අප්‍රමාණයි. මේ ඇඳුම් පැළඳුම් සොයාගන්නට ඕන. එතකොට ඒවා ඒ ඒ අවස්ථාවලදී හඳින පළඳින දේවල් වෙන්නට ඕන. ඒවා අලංකාර කරන්නට ඕන. ඒ වගේම ඒවා සොයන්නට යෑමෙන් උපයා ගන්නට යෑමෙන් ඇතිවෙන්නා වූ ගැටලු වර්තමාන සමාජයේ නම් තිබෙන තරඟකාරී ස්වરૂපය එතකොට ඒ ඒ කාලවලට ගැලපෙන විලාසිතාවන් මේ ආදී වශයෙන් සලකලා බැලුවම ඇඳුම නිසා මොනතරම් කාලයක් ඒ වෙනුවෙන් යොදවන්න වෙනවාද හිතලා බලන්න ගෘහස්ස ජීවිතයක් ගත කරන ඔබට ඔබේ ජීවිතයේ යම් කාලයක් ගත වෙලා තිබෙනවා නම් මම හිතනවා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා ඇඳුම පැළඳුම වෙනුවෙන් ඒවා පිළියෙල කරගන්න, සකස් කරගන්න, ඒවා ලබා ගන්න, හඳින්න පළඳින්න, කාලෙන් කාලට විලාසිතාවන් වෙනස් වෙනකොට ඒවාට මුහුණ දෙන්නට එතකොට ඒ සමාජයට ගැළපෙන සමාජයේ පිළිගන්න විලාසිතාවන්ගෙන් සැරසුනේ නැති වුනොත් ඇතිවෙන දුක් දේවල්, සිත් ඇවුල් ආදී මේ බාධාවල් ගොඩාක් තියෙනවා මේ අඳුම සම්බන්ධයෙන්. එතකොට එතනදී එහෙනම් ඒ සියලු බාධාවන්ගෙන් මිදලා මේ එක විදියේ ඇඳුමක්. එක විදියේ සිවුරක්. ඒ සිවුර පෙරවීමේදී අර කියන සම්බාධක මොනවත් නැහැ. ඒවා සියල්ලම ඉවත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඒ හැඳුමක් ඇඳීමෙන් බලාපොරොත්තු වන දේ කුමක් වෙනුවෙන්ද මේ ඇඳුමක් දරන්නේ කියන කාරණය පිළිබඳව පමණයි පැවිද්දෙක් විසින් විමසා බලන්නේ, සොයලා බලන්නේ. ඒ හැර ගෘහස්ථ ජීවිතයක් ගත කරන අය ඇඳුමක් දෙස බලන ආකාරයට එහෙම බලන්නට උවමනාවක් ඇත්තේ නැහැ. ඒතකොට එහෙමනම් මේ අර පැවිදි ජීවිතයට පත් වෙනකොට අර කියන්නේ මේ කෙස් රැවුල් ඉවත් කළා කාසාය වස්ත්‍රයක් හැඳගෙන මේ අනගාരിക ජීවිතයක් ගත කරන්න තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ අනගාരിക ජීවිතය තුල තමයි සමන්ත මේ බලාපොරොත්තු වන විදියේ Brahmacharyaව රැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ කාරණය තමයි අර සෝන උපාසකතුමාට වැටහෙන්නේ. එතුමා තේරුම් ගන්න ඒක. එතකොට ඒ නිසා තමයි කච්චායන මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මාව පැවිදි කරන්න කියලා. මේ කච්චායන මහරහතන් වහන්සේ කල්පනා කරන්නේ මේ සෝන උපාසක තැන අද ඉන්න තත්වය පිළිබඳව මේක කරන්න පුළුවන්ද මෙතුමා. ඉතින් මේ විදිහට අර දෙවෙනි වාරසත් කිහිල්ලා ඉල්ලා සිටිනවා කච්චායන මහරහතන් වහන්සේගෙන් මාව පැවිදි කරගන්න. ඔබ වහන්සේගේ ධර්මය අහලා විවේකව ඉඳලා ඒ ධර්මයේ මෙනෙහි කරන මට හිතෙනවා මේ ගෘහස්ත ජීවිතය තුළ නම් මේ පැවිද්ද වගේ මේ නිවන් මඟට පිවිසෙන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා මා පැවිදි කරවන්න ගන්න කියලා දෙවෙනි වරටත් ඉල්ලා. ඒ අවස්ථාවේදී කච්චායන මහරහතන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියන්නේ ගෘහස්ත ජීවිතය ගත කරන්න ඔබ. ඒ ගෘහස්ත ජීවිතයේදී ඔබට පුළුවන්කම ලැබෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදියට Brahmachari ජීවිතය ගත කරන්න. ඒ නිත්‍ය පංචශීලය රකින්නා වගේම අර උපෝසත සීලය සමාදන් වෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඒකනේ ගෘහස්ත ජීවිතය ගත කරන ඔබට පොහොය උපෝසත සීලය සමාදන් වෙන්න කියලා නියම කළා තියෙන්නේ. එතකොට ඒ උපෝසත කියලා කියන්නේ පෙන්වත්නි මේ උපවසති කියන වචන දෙක එකතු වෙලා තමයි උපෝසත කියන වචනය හැදිලා තියෙන්නේ. මෙතන උපවසති කියලා කියන්නේ සමීපෙහි වාසය කරනවා කියන එක. සමීපෙහි වාසය කරනවා කියවම කාගේ සමීපේද? රහතන් වහන්සේගේ සමීපයෙහි. ඒතර උපෝසත දිනය කියලා කියන්නේ රහතන් වහන්සේ සමීපයෙහි වාසය කරන දිනය. රහතන් වහන්සේ සමීපේ වාසය කරනවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් වගේ ජීවිතේ පවත්වගෙන යනවා. රහතන් වහන්සේ නමක් සමීපේ ඉන්නවා නම් අපි දන්නවා රහතන් වහන්සේ නමක් වගේ ඉන්න ඕන. රහතන් වහන්සේ නමක් වගේ හිටියොත් තමයි රහතන් වහන්සේ නමක් සමීපෙහිම ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ උපෝසත සීලය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් සමීපයේ ඉන්නවා වැනි ප්‍රතිපදාවක පිහිටීම. එතකොට එතනදී අර නිත්‍ය පංචශීලය ආරක්ෂා කරන ගෘහස්ථයාට අර Brahmachari ජීවිතය එක දවසක් ගත කරන්නට පුළුවන්කම තිබෙනවා. මහරහතන් වහන්සේ නමක් දිවිහිමියෙන් කරන දේවල් Taman එක දවසක් සිද්ධ කළා එතනදි කියන්නේ රහතන් වහන්සේ අනුකරණය කරනවා. ගෘහස්ත ජීවිතයක් ගත කරන මට පුළුවන් කමක් නැහැ දිවි ඇති තාත්ම රහතන් වහන්සේ නමක් වගේ ජීවිතේ පවත්වන්න. හැබැයි මම රහතන් වහන්සේ දිවිහිමියෙන් ආරක්ෂා කරන ශික්ෂාවන් එක දවසකට ආරක්ෂා කරනවා කියන එක තමයි මේ උපෝසතේදී සිද්ධ වෙන්නේ. එසා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සෝන උපාසක තැනට අනුශාසනා කරන්නේ ඔබ ඒ පෙහෙවස් සමාදන් වෙලා ඒ ජීවිතය ගත කරන්න කියලා. එතකොට ඔබට පුළුවන් නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඒතර මේ නිවන් මඟට පිවිසෙන්නට මේ පැවිදි වෙන්නට උවමනාවක්ම නැහැ. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අපි දන්නවා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. සිව්වණක් පිරිසක් ඉන්නවනේ. එතකොට මේ සිව්වණක් පිරිසටම නිවන් මඟ විවෘතයි. මේ සිව්වනක් පිරිසටම නිවන අවබෝධ කරගන්නට පුළුවන්. හැබැයි අර භික්ෂු භික්ෂුණී මේ පිරිසට නිවන් මගට පිවිසිලා ඒ මග ගමන් කරන්නට ඍජු ක්‍රමවේදයක් තියෙනවා. මොකද සම්බාධක නැති නිසා. හැබැයි ගෘහස්ಥ ජීවිතයක් ගත කරන අයට සම්බාධක නිසා අර උපාසක උපාසිකා කියන පිරිසට ඒ තැන ඉඳගෙන නිවන් මඟ ගමන් කරනවා කියන එක ටික තරමක අපහසුතාවයක් තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිව්වනක් පිළිසටම නිවන් දකින්නට පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ දවස එවැනි අනන්ත අප්‍රමාණ පිරිසක් හිටියා. පුරස්ත ජීවිතයේ ගත කරපු සෝවාන් වුණු ඒ වගේම සකදාගාමී වුණු බොහෝ පිරිසක් හිටියා. අනාගාමී වුණු බොහෝ පිරිසක් හිටියා. එතකොට එහෙනම් මේ නිවන් මාර්ගයට පිවිසීම බැරි කාරණයක් නෙමෙයි. හැබැයි අර ගෘහස්ස ජීවිතයේ තියෙන සම්බාධක නිසා කරදර නිසා ඇතැම් විට ගමන පමා වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතන මෙතන තියෙනවා මේ අනගාരിക කියලා වචනයක්. දැන් ගාരിക සහ අගාരിക කියලා කියනවා. ගාരിക කියලා කියන්නේ gedarට අයිති. ඒතර gedarට අයිති කාර් gedara ඉඳගෙන gedarට අයිති කාර්යයන් කරන පිරිස. gedara ඉඳගෙන gedarට අයිති කාර්යයන් කරන පිරිස ගාരിക. ඒතර gedara ඉඳගෙන gedarට අයිති කාර්ය කරන පිරිසක් ඉන්නා වගේම ගෙදරට ඉඳගෙන ගෙදරට අයිති කාර්යයන් නොකරන පිරිසකුත් ඉන්නවා. ඒ අය හඳුන්වන්නේ අනගාരിക කියලා. එතකොට ගෙදරට අයිති කියලා කියන්නේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඍතු ලෙසම මේ අඹුසැමි සම්බන්ධතාව පැවැත්වීම. එතකොට ගෙදරකට අයිති පළවෙනි කාරණේ තමයි අඹුසැමි සම්බන්ධතාව පවත්වනවා කියන එක. එතනදී දැන් අපි මේ gedara කියන එක ඇති වෙන්නේ නිවස කියන එක ඇති වෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මේ අඹසමි සම්බන්ධතාව පැවැත්වීම සඳහාමයි. ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. එතකොට ඒ ගෘහස්ත ජීවිතයේ පළවෙනි කාරණය. හැබැයි ඒ ගෘහස්තව ජීවත් වෙන අය අඹසමි සම්බන්ධතාව පවත්වන්නේ නැත්නම් ඒ කියන්නේ gedarata අයිතිකාරයන් යෙදෙන්නේ නැත්නම් ඒ පිරිස හඳුන්වනවා අනගාരിക කියලා. අනගාരിക කියලා කියන්නේ එතකොට gedara ඉන්නවා හැබැයි gedarට අයිති කාර්යයන් කරන්නේ නැති පිරිස. එතකොට අර ඒකම තමයි භ්‍රමචාරී ජීවිතය කියලා කියන්නේ. දැන් අපි දන්නවා අනගාരിക ධර්මපාලතුමා කියලා කියනවා. ඒ වගේම භ්‍රමචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වර්තමානයේ ඒ Brahmachari ජීවිත ගත කරන එහෙම හඳුන්වන පිරිස් ඉන්නවා. එතකොට එහෙනම් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි ගෘහස්ත ජීවිතය ඒ ගෘහස්තයෙක් වශයෙන් හිටියත් ගෘහස්තයට අයිති කටයුතු වලින් ඉවත් වෙලා ඉන්නවා නම් ඒ අය අනගාരിക එහෙම නැත්නම් Brahmachari කියන නමින් හඳුන්වනවා. එතකොට මේ උපෝසත සීලය සමාදන් වෙන කෙනත් ගත කරන්නේ Brahmachari ජීවිතයක්. ඒ කියන්නේ බ්‍රහ්මෙක් වගේ ජීවත් වීම. අද අර gedarat එක්ක තියෙන සම්බන්ධතා ඉවත් වෙලා ඒවායින් මිදිලා හුදකලාව ගත කරන ජීවිතය. අර පැවිදි ජීවිතයක් වගේ තමයි. ඒක හුදකලාව ගත කරන ජීවිතය. ඒකට අන්නෙවෙනි ජීවිතයක් ගත කරලා පින්දහම් කළා මේ කටයුතු සාක්ෂාත් කරගන්න කියලා තමයි අර මහා කච්චායන මහරහතන් වහන්සේ සෝන මේ උපාසකතුමාට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඒ වරත් අන්න පැවිද්දට තිබිච්ච කැමැත්ත ආසාව හිතින් ඉවත් වුණා. ඉන්පස්සේ මේ නැවත අර සුපුරුදු කාර්යයේ දිලා ඉන්නව නැවත විවේක ස්ථානයකට ගිහිල්ලා කල්පනා කරනවා දැන් මේ මොනවා කිව්වත් කච්චායන මහරහතන් වහන්සේ මෙතන ඉඳගෙන නම් මට මේ නිවන් මඟට පිවිසෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. පැවිද්ද ලබා ගන්න ඕන කියලා හිතලා නැවත ගිහිල්ලා ආයාචනා කරනවා මාව පැවිදි කරගන්න. මාව මාව පැවිදි කරගෙන මට මේ නිවන් මඟ සාක්ෂාත් කර දෙන්න කියලා නැවතත් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේදී මේ මහා කච්චායන මහරහතන් වහන්සේ අර සෝන උපාසකතුමා පැවිදි කරනවා. ඉතින් පැවිදි කරලා අවශ්‍ය කරන බණ දහම් මේ ආදිය කියලා දීලා දැන් පැවිදි ජීවිතයක් ගත කරනවා. ඒ පැවිදි ජීවිතයක් ගත කරලා දැන් ඒ හිත ඒ කාලෙදී ඒ ඒ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සොයා ගැනීම බොහොම අමාරු කාර්යයක් වුණා. ඉතින් අවුරුදු 3ක් පමණ කාලයක් ගත වුණා ස්වාමීන් වහන්සේලා සමූහයක් එකතු කරගෙන මේ සෝන හාමුදුරන්ට උපසම්පදාව ලබලා දෙන්න. ඒ වසර තුනකට පස්සේ උපසම්පදා සීලයේ පිහිටලා අර ගුණධම් ආරක්ෂා කරමින් ඉන්න මේ සෝන හාමුදුරුවන්ට හිතෙනවා මම මේ ධර්මය අහන්නේ පච්චායන හාමුදුරුවන්ගෙන් හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මය ඒත් මට කවදාවත් බුදුහාමුදුරෝ හමු වෙලා නැහැ. මම කවදාවත් බුදුහාමුදුරෝ දැකලා නැහැ. එසා බුදුහාමුදුරෝ දකින්න තිබෙනවා නම් මොනතරම් හොඳද කියලා හිතුවා. එතල මහා කච්චායන මහරහතන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම කැමති භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්න. උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න මම කැමැතියි. මට ඒකට අවසර ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ බොහෝ සන්තෝෂයටපත් වුණා. සන්තෝෂයටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ හමුවට යන්නට අවසර ලබලා දුන්නා. එනම් භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්න උන්වහන්සේගේ දුක සැප කොහොමද කියලා කච්චායන හාමුදුරුව විමසනවා කියලා. එතකොට ඒ වගේම කච්චායන හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරනවා කියලා මාගේ වැඳීමත් උන්වහන්සේට පිළිගන්වන්න කියලා අර සෝන හාමුදුරන්ට මතක් කළා. පින්වත්නි එහෙම සිරිතක් තිබුණා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ හමුවට යන්න බැරි නම් Taman කවුරු හරි නියෝජිතයෙක් යවනවා නම් එහෙම නැත්නම් Taman දන්න කෙනෙක් යනවා නම් උන්වහන්සේට දැනුම් දෙනවා මේ අහවල් කෙනත් ඔබ වහන්සේට වන්දනා කරනවා මේ වඳින්නේ ඒ ආගේ වැඳීම දැන් මේ සෝනහාමුදුරෝ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වඳිනවා මේ කච්චායන මහරහතන් වහන්සේගේ වැඳීම නමස්කාරය කියලා. එහෙම සිරිතත් ස්වභාවයක් තිබුණා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ දුක සැප විමසලා මා වෙනුවෙන් උන්වහන්සේව වන්දනා කරන්න කියලා. මේ විදියට අවසර අරගෙන මේ සෝන හාමුදුරුව ඉතින් කච්චායන හාමුදුරුවන්ව ප්‍රදක්ෂිනා කරලා බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ ඒ ජේතවනාරාමේ බලා දැන් උන්වහන්සේත් වඩිනවා. අති දීර්ඝ මාර්ගයක වැඩලා කෙසේ නමුත් භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමුණාට පස්සේ දැන් මේ විස්තර අහලා බුදු පියාණන් වහන්සේ විමසනවා මේ කොහොමද ඇවැත්නි මේ මහණෙනි මේ එන මඟ දුෂ්කරද කටුකද ඔබට ඒ ගමන් විඩාව විවසන්න පුළුවන්ද හරදරයටපත් වුණාද මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ සෝන හාමුදුරන්ගේ විමසා සිටිය ඒ සෝන හාමුදුරුව උත්තර දුන්නේ භාග්‍යවතුන් වහන්සේ මට ඉවසන්නට පුළුවන් මගේ කැමැත්ත තිබුණේ ඔබ වහන්සේ දැකීම ඒසා මග මොනතරම් දුෂ්කරතා ඇති වුණත් මට කිසිම පීඩාවක් දෙනුනේ නැහැ මට ක්ලාන්ත භාවයක් ඇති වුණේ නැහැ පිපාසාදී ඇති වුණේ නැහැ ඒ නිසා මම මේ බොහොම සුවසේ පැමුණා කියලා භාග්‍යවතුන් වහන්සේට මේ සෝන හාමුදුරුව පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට බුදු පියාණන් වහන්සේ නියම කරනවා ආනන්ද මේ ආගන්තුකයාට ආසනයක් පිළියෙල කරන්න කියලා. එතකොට ආනන්ද හාමුදුරුව කල්පනා කරනවා මේක විශේෂ දෙයක්. බුදු පියාණන් වහන්සේ හමුවට එන හැමෝටම ආසන පිළියෙල කරන්න කියලා කියන්නේ නැහැ. ඒක කෙනෙකුට ආසනයක් පිළියෙල කරන්න කියලා කියනවා නම් කියන්නේ ඒ බුදු පියාණන් වහන්සේ සමීපෙහි ඒ තැනැත්තා ඒ ස්වාමින් වහන්සේව කවුරු හෝ වැඩ සිටිනවාට අකමැත්තක් නැත්තම් නිසා ආනන්ද හාමුදුරුවෝ හිතනවා මේ ආගන්තුක භික්ෂුවට සෙනසුණක් පනවන්න කියලා කිව්වේ ආසනයක් පනවන්න කියලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවත් සමග එක විහාරේ පාසය කරන්ට කැමති හින්දා කියලා ඒ විදියට සෙනසුනක් පිළියෙල කළ දුන්න ඒ පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ පෑ ඉක්ම වුණාට පස්සේ අර බුදු පියාණන් වහන්සේ ගන්ධකිලියට වැඩම කළා ගන්ධකිලියට වැඩම කරලා ඉන්න අතරේදී මේ සෝන හාමුදුරුව අර භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට වැඩියා. වැඩියට පස්සේ අහනවා මම ඔබට ධර්මයේ දේශනා කරන්න ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමතිද කියලා. ඔව් මම ධර්මයේ ශ්‍රවණය කරන්න කැමතියි කියලා ඒ බුදු පියාණන් වහන්සේ සෝනහාමුදුරන්ට ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කළ අවසානය අහනවා දැන් ඔබ මේ පැවිදි ජීවිතයටපත් වෙලා කොපමණ කාලයක් වෙනවද? අනේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වෙන්නේ නැහැ. එකම එක වස් කාලයයි. ඒ කියන්නේ උපසම්පදා වෙලා එක වසරයි ගත වුණේ. එකම කාලයයි මේ ගත වුණේ කියලා කිව්වා. ඒ සැරේ බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න ඇයි ඉතින් මෙච්චර කල් බලාගෙන හිටියේ මේකට? දැන් මේ වයෝවෘද්ධ සත්වයටපත් වෙලා මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයිද කියලා විමසා සිටියා. ඒ වෙලාවේදී සෝනහාමුදුර පිළිතුරු දුන්නේ භාග්‍යවතුන් වහන්සේ ගෘහස්ත ජීවිතේ බොහොම සම්බාධක සහිතයි. දුක්ඛම් පටලු රාශියක් තියෙනවා. අපේ අඹදරුවන් සහිත ජීවිත ගත කරන අය. ඉතින් ඒ අයගේ ඒ අයගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් පුදුමහත් කටයුතු ඉෂ්ට කරන්නට වෙනවා. ඒවා කරමින් ඉන්න අතරේ තමයි මේ ධර්ම මාර්ගයටත් පිවිසෙන්න සිද්ධ වුණේ කියලා ඔන්න Tamanගේ ජීවිත කතාව පැහැදිලි කරලා දෙනවා. ඒ වෙලාවේදී තමයි බුදු පියාණන් වහන්සේ අර අපි මාත්‍රිකා වශයෙන් සබාපු ගාථා ධර්මය දේශනා කරලා මේ ලෝකයේ කිසියම් කෙනෙකුට පුළුවන් කමක් තිබෙනවා නම් මේ ලෝකයේ තියෙන මේ දොස් දකින්නට වැරදි දකින්නට මේ සම්බාධක දකින්නට මේ සම්බාධක දැකලා ඒ සම්බාධක වලින් මිදලා මේ නිවන් මඟට පිවිසෙන්නට අවශ්‍ය කරන මඟට පිළිපෙන්න පිළිපන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඒක ඊටමත් වැදගත් දෙයක් වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න එතනදී. එතකොට මෙන්න මේ ආකාරයට සෝන සූත්‍රය බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරන්නේ මේ අර ගෘහස්ථ ජීවිතයේ සම්බාධක වලින් මිදලා කොහොමද පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ අර නිවන් මඟට පිවිසෙන ආකාරය පිළිබඳව. ඉතින් පින්වත්නි මේ ගෘහස්ත ජීවිතයේ සම්බාධක වලින් මිදිලා පැවිදි ජීවිතයට පත් වෙලා ඒ Brahmachari ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් මේ සසර දුකින් ඉතා ඉක්මනින්ම මිදෙන්නට පුළුවන් කියන කාරණය තමයි මේ සූත්‍රයේදී සඳහන් වෙන්නේ. ඒ එසේ වුණත් ගෘහස්ස ජීවිතයක් ගත කරන උපාසක උපාසිකා පිරිසටත් නිවන් මඟට පිවිසීමට පුළුවන්කම තියෙන බවත් වටහා ගත යුතු වෙනවා. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසටම මේ ධර්ම අවබෝධයට ඉඩ අවකාශ ප්‍රස්තාව සරසා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒසා ඔබ හැම දිනාටමත් ඒ සඳහා ප්‍රඥාව පහළ වේවා ධර්මාවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාකා මහිද්దికා පුඤ්ඤරං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සාදු සාදු Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ජේතවනාරාම විහාරවාසී කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන් පති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද මණ්ඩවල ධම්මික ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මාතේකත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තව තවත් ඉටු කරන්නට ශ්‍රී ධෛර්ය නිරුක් නිරෝගී සුවය